අපි මෙතනට රැස් වෙලා සිටින්නේ භාවනාවට සමවැදීමට කියලා මේ හැමෝම හොඳටම දන්නවා. ඒත් මම දැන් ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි ඔබ භාවනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව. හොඳයි. මේ ප්‍රශ්නයට ඔය හැම කෙනෙක් ළඟම නොයෙකුත් ආකාරයේ පිළිතුරු තියෙන්න පුළුවන්. ඒත් අපි බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මේ ප්‍රශ්නේ දිහා බලමු. බුදුදේශනාවේ පෙන්වලා දීලා තියෙන මූලික સિદ્ધාන්තයක් තමයි මිසා තමන්ට දෙන්න දුකෙන් එහෙම නැතිනම් අතෘප්තිකර භාවයෙන් හෝ අසහනෙන් මිදීමට නිතරම උත්සාහ දරනවා කියන කාරණාව. ඒ සඳහා බෞද්ධයන් වන අපට හේතුව සහ ඵලය යන ක්‍රමවේදය අනුගමනය කරන්න වෙනවා. ඒ පිළිවෙත අනුගමනය කිරීමේදී මුලින්ම දුක, දුකට හේතුව, උත්සාහයම හේතුව නැති කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමෙන් පසුව අපට ඇති වූ වේදනාවෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ඒ හින්දම ඊට පස්සේ අපිට විශාල සතුටකුත් දැනෙනවා. ඊළඟට අපි බලමු මොකක්ද මේ දුක කියන්නේ කියලා. වඩා සරලව කියනවා නම් දුක කියන්නේ අපේ හිතට දැනෙන මානසික පීඩනයක් හැටියට විග්‍රහ කරන්න පුළුවන්. ඒක පුංචි සිත්තවුලක ඉඳලා දරාගැනීමට බැරිතරම් අධික සිද්ධාන්තයක් දක්වා වූ විශාල පරාසයක පැතිරිලා තියෙනවා. හැබැයි ඒ මොන අවස්ථාවකදී වුණත් දුකෙන් මිදීමට අපි දරන්නේ එකම ආකාරයේ උත්සාහයක්. ඒ විතරක්ද නෙවෙයි. බෞද්ධයෙක් වුණත් නැතත් එම දුකින් මිදීමට දරන්නේ එකම ආකාරයේ වෙහෙසක්. ඒ වගේම දුක නැති වුණ විටකදී බෞද්ධ බෞද්ධ කවුරුණත් ලබන්නේ එක වගේම සතුටක්. කිසියම් දුක්ඛදායක සංසිද්ධියකදී ඊට හේතු කාරණේ ඊතා හොඳින් අවබෝධ කර ගැනීම සහ ඒ නැති කිරීම සඳහා නිවැරදිම ක්‍රියාමාර්ගය තෝරාගෙන ඒ අනුව ක්‍රියා කිරීමට කාට හරි පුළුවන් වුණොත් ඔහුට බලාපොරොත්තු වන ආකාරයේ සතුටක් ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒත් පෘථග්ජන මිනිසියෙකුට ඒක එච්චර ලේසි කාරණාවක් වෙන්නේත් නැහැ. ඒකට හේතුව තමයි අපේ සිත් නිරන්තරයෙන්ම කෙලෙස් නම් මහා වලාකුලකින් වෙහිලා තියෙන එක. ඒ හින්දා අපිට ගන්නා තීරණ බොහෝ වෙලාවට වර්ධිනවා. ඒ හින්දා අපි ගන්න තීරණ බොහෝ වෙලාවට වර්ධිනවා. වැරදියට හිතලා වැරදියට ක්‍රියා කිරීම හින්දා අපි තව තවත් දුකින් දුකටපත් වෙනවා. ඒ වගේම දුකින් මිදීමට තියෙන නියම ක්‍රමවේදය හඳුනා ගන්න බැරි වීම හින්දා නැවත නැවතත් එකම වරද කරලා වේදනාවටපත් වෙනවා. ඒක තමයි පුතා කියන මිනිසුන්ට මුහුණ දෙන්න සිදුවෙන ලොකුම ගැටලුව. එහෙමනම් ඒ තත්ත්වයෙන් අපි අත්මිදින්නේ කොහොමද කියලා හිතන්න වෙනවා. ඒක කරන්න නම් මුලින්ම මෙතෙක් ආ ගමන් මඟ ආපස්සට හරවන්න අපට සිදු වෙනවා. ඊට පස්සේ එතෙක් පැමිණි වැරදි මාර්ගයේ නිවැරදි දිශාවට හරවන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ වෙනතෙක් තිබුණ වැරදි වැටහීම එහෙම නැත්නම් කරුණු වර්ධවා තේරුම් ගැනීම නිවැරදි කරගන්න අවශ්‍ය කරනවා. ඒ ආකාරයට අදාළ ගැටලුව හෝ දුක නියමාකාරයෙන් තේරුම් ගත්තට පස්සේ ඒ දුකට හේතුවත් නිවැරදිව දැකගන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම ලේසියෙන්ම එම දුක නැති කිරීමට හැකියාව ලැබෙනවා. අපි ඒකට දුක්ඛ නිරෝධය කියලා කියනවා. ඒ හින්දා බෞද්ධ ප්‍රතිපදාවට අනුකූලව ක්‍රියා කරනවා නම් අපටම අපේ දුකින් අත් මිදෙන්න පුළුවන් වෙනවා. නිවැරදි බෞද්ධ ප්‍රතිපදාව මගින් අපිට නිවැරදිව සිතීම නිවැරදිව ක්‍රියා කිරීම සහ නිවැරදිව ආමන්ත්‍රණය කිරීම යන කාරණා බොහොම හොඳින් උගන්වනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ එකී කාරණා නිවැරදිව වටහාගෙන ඒවා නියමාකාරයට ක්‍රියාත්මක කරන එක විතරයි. ඒ ක්‍රියාමාර්ගය සියලු දුක් නිවාරණය කර ගැනීමට හේතු වෙනවා. එහෙම වුණත් ඒක අපි හිතන තරම් ලේසි පහසුවක් එහෙම වුණත් ඒක අපි හිතන තරම් ලේසි පහසු වැඩක් වෙන්නේ නැහැ. මේ සඳහා නිවැරදිව සිතීමට නිවැරදිව ක්‍රියා කිරීමට සහ නිවැරදිව ආමන්ත්‍රණය කිරීමට මුලින්ම අපේ සිත පුහුණු කරන්න උවමනා කරනවා. එහෙම පුහුණු කරනකොට අපේ සිත මෝහත් වෙලා යථාර්ථය අවබෝධ කර ගැනීමේ තීක්ෂණ නුවණ පහළ වෙනවා. ඒ හින්දා පළමුවෙන්ම තමා කවුරුන්ද යන වග Tamanටම තේරුම් යනවා. Taman කවුද කියන කාරණාව දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට අනුන් කවුරුන්ද යන්න ගැනත් පැහැදිලි වැටහීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම ඔවුන් සමග Taman හැසිරෙන්න ඕන කොහොමද කියලත් අවබෝධයක් ලැබෙනවා. ඒ මොකද කියනවා නම් අපට අප ගැන හොඳ අවබෝධයක් තියෙන හින්දා අනුන් ඉදිරියේ නිවැරදිව ක්‍රියා කිරීමටත් පහසු වෙනවා. ඒ විදිහට සිත දියුණු කර ගැනීමට බවුන් වැඩිම නොහොත් භාවනාව අත්‍යවශ්‍ය කාරණයක් බවද පෙන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට සිත දියුණු කිරීමට යොමු වීමෙන් පුජ්‍යලයේකට සීල සමාධි ප්‍රඥා යන උතුම් ගුණාංග ළඟා කරගන්න පුළුවන් කියලා බුදු දේශනාවේ සඳහන් වෙනවා. ඒ කාරණා නිවැරදිව ඉෂ්ට සිද්ධ කරගන්න ලැබුණොත් අපේ සිත්වල තියෙන කෙලෙස් මල දුරු කරගන්න ලැබෙනවා. එහෙම එහෙම වුණාම අතෘප්තිකර භාවයේ අසතුට සහ දුක ඉබේම නැති වෙලා යනවා. බුද්ධ කාලයේදී වගේම මේ ආකාරයට දුක නිවාගත් උඟ දෙනෙක් වර්තමාන මිනිස් සමාජය තුලත් ඉන්නවා කියලා මා දන්නවා. එය තම තමන්ගේ සිත් තුළ සීල, සමාධි සහ ප්‍රඥා ගුණය දියුණු කරගෙන බොහොම තෘප්තිමත් ජීවිතද ගත කරනවා. ඒ හින්දා අපේ සිත් තුළ ඇතිවන දුක ඉවත් කරලා සතුට ළඟා කරගන්න පුළුවන් මාර්ගය වෙන්නේ සීල සමාධි ප්‍රඥා යන මාර්ගයේ සිත දියුණු කර ගැනීම කියලා බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. මෙම ක්‍රියාවලියේදී අපේ ශාරීරික ඉරියව් ස්වයං පාලනයකට නතු කර ගැනීම වගේම මනස මෝහත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ හින්දා නිරන්තරයෙන්ම ඉබාගාතයේ දුවන සිත ඒ හින්දා නිරන්තරයෙන්ම ඉබාගාතයේ දුවන සිතේ ඇතිවන හිතුවක්කාර අදහස් නවත්වා ගැනීමටත් පුළුවන් වෙනවා. ඒත් එක්කම මුලින්ම සිතේ චංචල ගතිය නැති වෙලා එය සමාධිගත වෙනවා. ඊට පස්සේ එය මනසේ ගැඹුරටම கிඳා බැහැලා ප්‍රඥාව අවදි කරන්න පටන් ගන්නවා. අපේ සතුට නැති කරන සහ දුක ඇති කරන කාරණා ගැන විමසා බලන්න පුළුවන් හොඳම අවස්ථාව අන්න ඒකයි. හැබැයි මේ වෙලාවේදී අපි සිහිය හොඳින් පවත්වා ගන්න ඕනේ. ඒකට තමයි සම්මා සතිය කියලා කියන්නේ. සම්මා සතිය කියන්නේ බවුන් වැඩිම නොහොත් භාවනාවේ ආරම්භ වශයෙන් ආරම්භයේ වශයෙන් සලකන්නටත් පුළුවන්. ඒ විදිහට සිත එක අරමුණක පිහිටුවා ගත්තට පස්සේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යාම નિરાයාසයෙන්ම සිදු වෙනවා. ඒ වගේම අපේ ඒ වගේම අප සිතින් කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද යන කාරණාත් බොහොම හොඳින් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක්ද නෙවෙයි අපි හැකියාවන් නිස්මතු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් මේ බව දැනගත්තාම අපේක්ෂිත අරමුණු කරා යන ගමනත් බොහොම පහසු වෙනවා. හොඳයි. දැන් අපි බෞද්ධ භාවනා ක්‍රමයේ දෙසට අවධානය යොමු කරමු. පුතා කියන මිනිසුන් හැටියට අපිට බොහෝ විට ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එක මිනිස් සිතේ ඇති සාමාන්‍ය ගති ස්වභාවය. ඒ කොහොම වුණත් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න නම් ලෝක සත්‍ය දැකීමේ හැකියාව දියුණු කරගන්න සිද්ධ වෙනවා. ඒක හරියට ක්‍රීඩකයෙක් බොක්සින් තරගයකට සූදානම් වෙනවා වගේ දෙයක්. කිසියම් තැනැත්තෙකුට ඔට්ටු අල්ලන තරගයකට ඉදිරිපත් වෙන්න ඉස්සර වෙලා හුඟක් පුහුණු වීම සිද්ධ කරන්න. කිසියම් තැනැත්තෙකුට ඔට්ටු අල්ලන තරගයකට ඉදිරිපත් වෙන්න ඉස්සර වෙලා හුඟක් පුහුණු වීම කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණත් ඒ කිසිම වෙලාවකදී කාගින්වත් එයාට තෑගි බෝග හරි පදක්කම් වගේ දේවල් හරි ලැබෙන්නේ නැහැ. ඒත් තරඟයකදී ජයග්‍රහණයක් අත්කර ගන්න නම් එයාට අනිවාර්යෙන් ඒ පුහුණු වීම සිදු කරන්නම වෙනවා. ඒ වගේම නියම විදියට බෞද්ධ භාවනාව ප්‍රගුණ කරන්න නම් ඊට පෙර සූදානමක් හැටියට නොයෙකුත් ආකාරයේ පුහුණුවීම් සහ කැපකිරීම් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව කියන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම අපගේ සිත තුළ ගොඩගහිලා තියෙන අවිඥානයේ එහෙම නැත්නම් මෝහයේ එහෙම නැත්නම් අවිද්‍යාවේ වලාකුළු ඉවත් කර ගැනීමට උවමනා කරන හිඳයි. මේ විදිහට බෞද්ධ භාවනා ක්‍රමයට අනුගත වෙන්න ඉස්සර වෙලා එමෙත නැත්නම් අනිවාර්යෙන්ම පන්සිල් ගැනීම වගේම ඒවා ආරක්ෂා කරගන්නත් මක බලා ගන්න ඕනේ. ඇත්තටම ඒක භාවනා කරන කෙනෙක් විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම කරන්න. ඇත්තටම ඒක භාවනා කරන කෙනෙක් විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුම කරන්න ඕන වැඩක්. ඒ කියන්නේ පන්සිල් ගත්තටම වැඩක් නැහැ. ඒක ඒ විදිහට ආරක්ෂා කරගන්නත් උවමනා කරනවා. මේ හින්දා භාවනා කිරීමට උවමනා කරන්න මේ හින්දා භාවනා කිරීමට උවමනා කරන භෞතික පරිසරයේ නිර්මාණය වීමක් වගේම අභ්‍යන්තර වශයෙන් සිතෙහි සමාධිය සහ ප්‍රඥාව දියුණු වීමකුත් සිද්ධ වෙනවා. බෞද්ධ භාවනා ක්‍රමයේ පගුණ කරන තැනැත්තෙකු මුලදීම ඒකේ ගැඹුරටම කිඳා බසින්න උත්සාහ දරන්න හොඳ නෑ. ඒ කියන්නේ ජීවිතයේ සත්‍ය අවබෝධය හරි නිර්වාණ අවබෝධය ගැන හරි හිතන්න ගියොත් ඒක මුලාවක් වෙනවා. ඒකට හේතුව තමා එවැනි දේ සාමාන්‍ය මානසික ස්ථාවරත්වයක් සහිත පුද්ගලයෙකුට ප්‍රඥා ගෝචර නොවීම. ඒ වගේම පෘථග්ජන පුද්ගලයෙකුගේ මනස නිතරම කෙලිස් වලින් වැහිලා තියෙන හින්දා එකපාරටම සත්‍ය මොකක්ද කියලා හඳුනා ගන්නටත් බෑ. ඒ හින්දම අන්තිමේදී එයා සත්‍ය කියලා මිත්‍යාවට රැවටිලා ඒ පස්සේ දුවනවා. ඒක හරිම අවිචාරවත් දෙයක්. ඒ නිසා භාවනාව පුහුණු කරන ආධුනිකයන් එම අවස්ථාවේදී Taman මුහුණ පාන සරල ප්‍රශ්න පිළිබඳව සිත යොමු කිරීම ඉතාම වැදගත් කාරණාවක් බව පෙන්වලා දෙන්න පුළුවන්. ඔවුන්ට බෞද්ධ දේශනාව තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ ඒ විදිහට සිත සරලව තියාගත්තොත් විතරයි. බෞද්ධ ක්‍රමවේදය ගොඩනැංවිලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙලට බව අප මුලින් කියලා දුන්නා. ඒකෙන් සීලය තමන්ගේ එදිනදා ජීවිතයේ යහපැවැත්මට අනුව සකසා ගන්න පුළුවන්. ඒ වගේම සමාධිය සහ ප්‍රඥාව සරලාකාරී භාවනාවකින් ප්‍රගුණ කරන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක කිසියම් සදාචාර සම්පන්න අරමුණකින් කරන්න ඕනේ. එහෙම නැතුව විලාසිතාවක් හැටියට හරි ලෝකයට පෙන්වන්න හරි භාවනා කරලා වැඩක් නැහැ. මුලින් ඉතාමත්ම සරලාකාරයට පටන් අරගෙන ටිකින් ටික ගැඹුරු භාවනාවට යොමු වීම බොහොමත්ම වැදගත් කාරණයක්. ඒ හින්දා තමයි ධර්මය කියන්නේ හරියට පඩිපෙළක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකෙන් උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ ධර්මයේ හැසිරෙමින් ක්‍රමක්‍රමයෙන් ප්‍රායෝගික පුහුණුව තුළින්ම ඉහළට යන්න කියන කාරණාවයි. ඒ වගේම ඒ වගේම තමයි භාවනා කිරීම වගේ ප්‍රායෝගික කාරණාවල උසස් මට්ටමකට ළඟා වුණාට පස්සේ තවදුරටත් ඉස්සරහට යන්න නම් ඒ සඳහා සුදුසු ගුරුවරයෙකුගෙන් උපදෙස් ගැනීම බොහොම වැදගත් කාරණයක් බව මතක තියාගන්න ඕනේ. සමාධිය කියන්නේ සීලයට වැඩිය තරමක් ගැඹුරු මානසික තත්ත්වයක්. ඒක සිතුවිලි නවත්වලා මනස ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යාමක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. අපගේ මනස නිසුරුමනේ තියාගැනීමට බාධා කරන ප්‍රධානම කාරණයක් තමයි සිතිවිලි පහළවීම. එහෙම නැත්නම් අරමුණක් නැතුව කල්පනා කිරීම. ඒ හින්දා මනසේ ඇතිවන සිතිවිලි නවත්වා ගන්න පුළුවන් වුණොත් ඉබේම සිත සමාධියටපත් වෙනවා. සමාධිය කියලා කියන්නේ බොහොම ස්වභාවික අවස්ථාවක්. කලබලකාරී ගතිය නවත්වාගෙන හිත තැම්පත් කරගත්තොත් හුඟක් වෙලාවට අපට නිින්ද යනවා. ඒත් හිත එක අරමුණක තියාගෙන අවදියෙන් හිටියොත් ඒක ඉබේම සමාධිගත වෙනවා. ඒක ස්වභාවික දෙයක් මිස පුදුමයක්වත් අද්භූත ක්‍රියාවක්වත් නෙමෙයි. ඇත්තරම සමාධිගත වීම කියලා කියන්නේ සිතටම ආවේනික. එහෙම නැත්නම් සහජයෙන්ම උරුම වූ ක්‍රියාවක්. ඒ හින්දා අපේ සිත්වල තියෙන කෙලෙස් සිතුවිලි දුරු කරලා නොසන්සුන්කාරී ගතිය පාලනය කරගත්තොත් සිත ඉබේම සමාධිගත වෙනවා. සිත සමාධියටපත් වුණාම ගතත් ඒ වගේම තැම්පත් වෙනවා. කොහොම වුණත් සමාධි සිතක් ඒ විදිහටම තියාගන්න එකත් එච්චර ලේසි වැඩක් වෙන්නේ නෑ. ඒ නිසල වූ සිත සසල වෙන්න පටන් ගත් විගසම ක්ලේශයන් ඒ තුල හොල්මන් කරන්න පටන් ගන්න හිඳයි. එහෙම වුණාම නැවතත් සිත ඇතුලේ සැකය, සාංකාව සහ කැළඹිලි ගතිය ඉස්මතු වෙලා ඉතෙක් වෙලා හිතේ තිබුණ නිශ්චල ස්වභාවය නැති වෙලා යනවා. එහෙම එකතු වෙන කෙලෙස් කොන්න සිතට එකලස් වීමට ඉඩ නොදී නිරන්තරයෙන් කැනබීමට ලක් කරනවා. ඒක හරියට තද සුළං ප්‍රවාහයක් මුහුදේ වතුර කලබල රැලි හදන්නා වගේ වැඩක්. ඒත් ඒ සැඩ සුළඟ නැවතුනාම මුහුදත් නිසල්මන් වෙනවා වගේ. කෙලෙස් සිතුවිලි අයින් වුණාම ආපසු සිතත් සමාධියට පත් වෙනවා. ඒ හින්දා එක වෙලාවකට මේ කෙලෙස් කොන්න හරියට මඩ වතුර වගේ කියලා හිතන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් මුහුදු මුහුදු රැළ නිසල්මන් වූ විගසම මඩ ටික හෙමීට පතුලට බහිනවා. එහෙම වුණාම උඩ තියෙන වතුර බොහොම පිරිසිදුවට වගේම පැහැදිලිවට පේනවා. ඒ වගේම තමයි කෙලෙස් වලින් තොර වූ හිතත් බොහොම පිරිසිදුයි, පැහැදිලියි. වර්තමානයේදී දියුණුවයි කියන බටහිර රටවල ජීවත් වෙන මිනිසුන්ගේ සිත්වල සමාධිය කියලා දෙයක් ඇති වෙන්නෙම නැහැ. ඒක කියන්නේ මගේ මත්දැකීමෙන්. ඒ මොකද කියනවා නම් ඔවුන් ගෙවන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. ඒ වගේම හුඟක් බටහිර රටවල් වල මිනිසුන් ජීවත් වෙන පරිසරයත් මහා ഘോഷාකාරී සහ කලබලකාරී එකක්. ඒ හින්දා ඔවුන්ගේ ගත සිත දෙකම නිරන්තරයෙන් කැළඹීමටපත් වෙනවා. මේ කාරණා හින්දා මිල මුදල්, යාන වාහන සහ වෙනත් භෞතික සම්පත් කොච්චර තිබුණත් ඒ මිනිසුන්ට මානසික සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දම සමාධියේ වටිනාකම ඔවුන්ට වඩා තදින් දැනෙනවා. ඒ විතරක්ද නෙවෙයි විවේකයෙන් සැහැල්ලුවෙන් සහ ඉසේ වැඩි වරක් නැතිව ඉන්නවා කියන එක ඔය කියන දියුණු රටවල මිනිසුන්ට හීනයක්. ඒ හින්දා බොහොම දියුණුයි කියන රටවල මිනිස්සු හුඟක් සතුටින් සන්තෝෂයෙන් ඉන්නවා කියලා මොහොතකටවත් හිතන්න එපා. කවුරු හරි එහෙම කියනවා නම් ඒක මුසාවක්, බොරුවක්. එහෙම නැත්නම් ලැජ්ජාව වසා ගන්න කරන උප්පර වැට්ටියක්. අනිත් අතර බලනකොට විශේෂයෙන්ම නොදියුණු රටවල ජීවත් වෙන අයට කරන්න තියෙන වැඩ කොටස හුඟක් අඩු හින්දා ඔවුන්ගේ මනසට ලැබෙන නිදහසත් වැඩි. දියුණු ජාතීන් එක බලනකොට ඒක හොඳ ලකුණක් වගේ පේනුණත් ඇත්ත తත්වය එහෙම නෙවෙයි. ඒ මොකද කියනවා නම් නිදහස් හිතට ගලාගෙන එන සිතුවිලි ගොන්නත් අති විශාලයි. ඒ හින්දම සිත අයාලේ යන්න තියෙන ඉඩකඩත් වැඩියි. හැබැයි ඥානවන්ත කෙනෙකුට නම් ඒක වටිනා බොහොම අවස්ථා. හැබැයි ඥානවන්ත කෙනෙකුට නම් ඒක බොහොම වටිනා අවස්ථාවක්. ඒ කියන්නේ මේ විදිහට නිදහසිත ධනාත්මක පැත්තට එහෙම නැත්නම් හොඳ අතට හරවා ගත්තොත් ඒකෙන් අපිට හුඟක් පළ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම Tamanගේම හරි වෙනත් කෙනෙකුගේ හරි සිතේ පහළ වෙන අදහස් වලට වඩා ධර්ම කාරණා ආසා දැනගත්තොත් ඒකෙන් ලබන්න පුළුවන් දියුණුව පළ ප්‍රයෝජන හුඟක් වැඩියි. ඒ දියුණු රටවල මිනිසුන්ට ඒ වගේ අවස්ථා ලැබෙනවා හරිමාටුයි. සමාධිය මගින් සිතට ශාන්ත බවක් ලැබෙනවා කියලා අපි දැන් දන්නවා. ඒ වගේ ඒ වගේම සිත නිතර නිතර සමාධිගත වෙනකොට ඒක අපේ ජීවිතයේම කොටසක් බවට පත් වෙනවා. එහෙම වුණාම සිත හා ගත කියන දෙකම ඒ කියන්නේ සම්පූර්ණ ශරීරයම නිරන්තරයෙන්ම ශාන්ත භාවයකට පත් වෙනවා. ඒ නිසා කෙලෙස් වලට සිත කිල්ලු කරන්න හැකියාවකුත් නැති වෙනවා. එහි උච්චතම අවස්ථාවේදී කිසිම ආකාරයකට සිත දෝෂණය කිරීමට කෙලෙස් වලට බැරි වෙනවා. එක සමාධිය ශරීරයේ අභ්‍යන්තරයටම කිඳා බැස තිබෙන බවට පෙන්වන හොඳ සලකුණක් බව කියන්න පුළුවන්. නියමාකාරයෙන් භාවනා කිරීමට එහෙම නැත්නම් බහුන් වෙදීමට සුදුසු වන්නේ අන්න ඒ ආකාරයට සිත තදින්ම සමාධිගත වූ අවස්ථාවයි. ඒකට හේතුව තමයි අපගේ මනස අවදි කිරීමට සහ තීක්ෂණ ආකාරයට බුද්ධිය මෙහෙවීමට හැකියාවක් ලැබීම. ඒ වගේම සමාධිය සහ තීක්ෂණ බුද්ධිය යන දෙකම එකට එකතු වුනහම මනසේ විනිවිද දැකීමේ හැකියාව වඩා ඉහළ මට්ටමකටපත් වෙනවා. ඒත් සිත කොතරම් සමාධිගත වුවත් එය ස්වභාවික වශයෙන් ප්‍රඥාව බවට පත්වන්නේ නැහැ. ඒ හින්දා අප විසින්ම ප්‍රඥාව පහළ කරගන්න සිද්ධ වෙනවා. එම කටයුත්තේදී ස්ථිරසාර සමාධිය බෙහෙවින්ම උපකාර වෙනවා. සමහර අවස්ථාවලදී ඔබට සිත සමාධි කරගන්න අපහසු බවක් දැනෙන්න පුළුවන්. ඒත් ඒ බවක් ගණන් නොගෙන දිගින් දිගටම උත්සාහ කරන්න. ඒ ආකාරයට අපහසුවෙන් හෝ සමාධියට සමවැදුනට පස්සේ ඊළඟ පියවර වෙන ප්‍රඥාව පහළ කර ගැනීම කෙරෙහි සිත යොමු කරන්න හැකියාව ලැබෙනවා. හොඳයි. අපි දැන් ප්‍රඥාව ගැන ටිකක් හොයලා බලමු. බුද්ධ දේශනාවේ සඳහන් වෙන ආකාරයට ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ ආකාර තුනක් තියෙනවා. එයින් පළමුුවන ආකාරය සුතමය ප්‍රඥාව කියලා හඳුන්වනවා. එක ධර්මයට ඇහුම්කන් දීම හෝ කියවීම මගින් නැති කරගන්න පුළුවන්. දෙවෙනි මාර්ගය තමයි හිංතාමය ප්‍රඥාව. ඒක තමයි වෙනත් කෙනෙකු විසින් ඒක තමයි වෙනත් කෙනෙකු විසින් අසන ලද හෝ කියවන ලද ධර්මයේ ආසා ඒ ඇසුරින්ම ප්‍රඥාව පහළ කර ගැනීම. තුන්වන ආකාරය හඳුන්වන්නේ භාවනාමය ප්‍රඥාව කියලයි. ඒ තමයි භාවනාව ප්‍රගුණ කිරීම හරහා අප විසින්ම ප්‍රඥාව පහළ කර ගැනීම. ඔය කියපු ආකාර තුනෙන් වැඩි වටිනාකමක් තියෙන්නේ භාවනාමය ප්‍රඥාවට බව කියන්න පුළුවන්. ඒ ඒක තමා ඒ ඒක තමා විසින්ම අවබෝධ කර ගන්නා ලද්දක් වීම හිඳයි. භාවනාමය ප්‍රඥාවට යාමට තියෙන හොඳම අවස්ථාව තමයි සිතෙහි සමාධියේ උච්චම ස්ථානයකට පත් කර ගැනීමෙන් පසුව එළඹෙන මොහොත. එම අවස්ථාවේදී මනස බොහොම ශාන්ත ස්වභාවයකට පත්වෙන හින්දා ශරීරයේ සෑම කොටසකම යථා ස්වභාවය මනසින් දැක බලා ගන්න පුළුවන්. ඒ සෑම තැනක්ම විනිවිද ගොස් ප්‍රඥාවට හසු කර ගන්නත් පුළුවන්කම ලැබෙනවා. පිනිස්සිත ගැඹුරටම සමාධිගත වුණාම ලැබෙන ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. එයින් පළමුවෙන්න තමයි සිත නොසලී සිටීම නිසා ඊට පූර්ණ ආරක්ෂාවක් ලැබීම. දෙවෙනි වාසිය තමයි ප්‍රඥාව හොයලා දෙන්න ගිහිල්ලා හුඟක් විහිසුටපත් වුණ සිතට తాවකාලික වශයෙන් කිසියම් ආකාරයකට විවේකයක් ලබා ගන්න පුළුවන් වීම. ඊට අමතරව සමාධිගත සිතට ඕනෑම අවස්ථාවකදී මනස ප්‍රාණවත් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ විතරක්ද නෙවෙයි. දැඩි සිතක් බොහොම සුමට ඥාමශීලී තත්වයකට පත් කිරීමටත් සමාධියට පුළුවන්. එවැනි තත්වයක් ඇත්තේදී ප්‍රඥා වර්ධනය කර ගැනීම බොහොම පහසු කාර්යයක් වෙනවා. සමාධිය නිසා සිතෙහි ඇතිවන සංවරශීලී භාවයන් ප්‍රඥාව දියුණු කිරීමට හුඟක් බලපානවා. ඇත්තට මේක හරියට වතුර විදින නොසෙල් ඇත්තට මේක හරියට වතුර විදින නොසල් එකක් වගේ කියලා කියන්න පුළුවන්. බටයක් දිගේ ගලාගෙන යන වතුරට එච්චර ලොකු බලයක් නැති බව අපි දන්නවා. ඒත් ඒ වතුර නොසල් එකකින් විදිනකොට ඒකෙන් විශාල පීඩනයක් ඇති වෙනවා. සිතත් අන්න ඒ වගේමයි. නිකං තියෙනකොට දසාතයේ විසිරල යනවා කිසිම බලයක් නෑ. ඒත් ඒක එක අරමුණක පිහිටුවාගෙන කිසියම් කරුණක් දිහාවට නාභිගත කළොත් ඒකෙන් ජීවිතය ඇතිවෙන හුඟක් ප්‍රශ්නවට පිළිතුර හොයාගන්නත් පුළුවන් වෙනවා. කවුරුහරි භාවනා කරන්න පටන් ගන්නකොට ඒක එච්චර ලීසි වැඩක් කියලා කවුරුහරි භාවනා කිරීමට පටන් ගන්නකොට ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි කියලා හිතනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ සිත් ක්ලේශයන්ගෙන් පිරලා තියෙන එක. අපි මීට ඉස්සර වෙලා සඳහන් කරලා තියෙනවා පු탁ජන පුද්ගලයෙකුගේ සිත හරියට මඩ වතුර එකතු වුණ. අපි මීට ඉස්සර වෙලා සඳහන් කරලා තියෙනවා පු탁ජන පුද්ගලයෙකුගේ සිත හරියට මඩ එකතු වන වතුර වගේ කියලා. එම මඩ වතුර බොන්න හොඳ නැහැ කියලා අපි හැමෝම දන්නවා. ඒ හින්දා පිපාසයක් දරා ගන්න බැරි නම් අපි වීමට සුදුසු වෙන දෙයක් හරි පිරිසිදු වතුර තියෙන වෙන තැනක් හරි හොයන්න පටන් ගන්නවා. ඒ වගේම කෙලෙස් වලින් සිත පුරවාගත්ත මිනිස්සුත් මානසික සුවය සොයාගෙන විකල්ප මාර්ගවලට යොමු වෙනවා. එහෙම ගිහින් පරම සුවය ඒකයි කියලා වෙනත් දේවල් ග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ බදා ගන්නවා. ඒ ටික කලකින් එක වැරදි කියලා තවත් එකක් බදා ගන්නවා. හැබැයි ඉතින් ඒ බදා ගැනීම සහ මාරුවීම කවදාවත් ඉවර වෙන්නෙත් නෑ. කොහොම වුණත් ඇත්තටම බැලුවොත් ඒ කියන කිසිම දෙයක් අපට නියමාකාරයෙන් ග්‍රහණය කරගන්න ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් කිසිම මොහොතක ස්ථාවරව පවතින්නේ නෑ. එහෙම නැත්තම් මේ සියලුම දේ අනිත්‍යයි. උදාහරණයක් වශයෙන් සඳහන් කළොත් අපි කඩේකින් යමක් මිලදී ගත්තත් ගෙදරට රැගෙන යන්නේ ඒ දේ නෙවෙයි. ඒකට හේතුව තමයි මිලදීගත් වෙලාවේ ඉඳලා ගෙදරට යන අවස්ථාව දක්වා වූ කාලය තුළ එම බාණ්ඩයේ ගතිස්වභාවය විවිධාකාරයෙන් වෙනස් වීමට භාජනය වී තිබීම. ඒ විතරක් නෙවෙයි කවුරුහරි හිතුවොත් මේක මට දැන් අයිති කියලා ඒකත් වැරදි. ඒ වගේම තමයි නොයෙක් දේ ග්‍රහණය කර ගැනීමට අපේ සිත් තුළ ඇතිවන ආශාවත් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. තමා සහ තමන් අවට තිබෙන දේවල් සහ සිදුවෙන ක්‍රියාකාරකම් ගැන සොයා බැලීම මිනිස්සුත මිනිස් සිත තුළ පහළ වෙන තවත් එක් ස්වභාවික ක්‍රියාවලියක් බව කියන්න පුළුවන්. එතනදී මිනිසු තමන්ගේ අභ්‍යන්තර ගති ස්වභාවය ගැන අවබෝධයක් ලබා ගන්න උත්සාහ කළා. ඒක හරියට කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ සිත්, ලෝභය, ද්වේෂය සහ මෝහය වගේ කෙලෙස් වලින් පිටලා තියෙන හිඳයි. මේ හිඳා පුතා කියන මිනිසුන්ට තමන්ගේම අභ්‍යන්තරය වුණත් පෙනෙන්නේ මහා අවුල් ජාලාවක් හැටියටයි. ඒ කියන්නේ ඔවුන්ට තමන්ගේ කිසිම වටිනාකමක් පේන්නේ නැහැ. ඒ වගේම තම අවශ්‍යතාවයන් ඉටු කරගන්න උදව් වෙන කිසිම දෙයක් ඔහු තුල තියෙන බවක් පේන්නේත් නැහැ. ඒ හින්දා ඔවුන් බාහිර ලෝකයෙන් කිසියම් ආකාරයක පිහිටක් හරි හැකවරණයක් හරි ලබා ගන්න පුළුවන්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ බාහිර ලෝකයේ තියෙන සියලුම ආකාරයේ භෞතික දේවල් පිටිපස්සේ හඹාගෙන යනවා. ඒත් එහෙම යන ඔවුන්ට අවසානයේදී නතර වෙන්න සිද්ධ වෙන්නේ ඊටත් වඩා අතෘප්තිමත් සහ දුක්ඛදායක පසුබිමකයි. ඒ මොකද කියනවා නම් එම ගමනේදී ඕන් කරලා තියෙන්නේ හුලං මිටමොල වහගන්නවා වගේ වැඩක්. ඒ කියන්නේ දිගටම ඕන් ග්‍රහණය කරගෙන තියෙන්නේ කිසිම වටිනාකමක් නැති දේවල් හින්දායි. මේ විදියට බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම තියාගෙන ඔවුන් දිගටම භෞතික ලෝකයේ පිටුපස්සේ හඹාගෙන යනවා. ඒත් එහෙම වෙනකොට ඔවුන් තව තවත් යථාර්ථයෙන් ඈත් වෙන බව තේරුම් ගන්නෙත් නැහැ. මොකද එතකොට ඔවුන් සම්පූර්ණයෙන්ම වාගේ මෝහයෙන් අන්ධ වෙලා එහෙම නැත්නම් මුලාවෙන් වල්මත් වෙලා ගිහින් තියෙන හිඳයි. මිනිස් සිතේ ඇතිවෙන මෙම తত্ত্বය බුදුරජාන් වහන්සේ ඊට හොඳට විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම එම මුලාවෙන් ගැලවීමේ මාර්ගයක් බුද්ධ ධර්මයේ පැහැදිලිව දැක්වෙනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ අතෘප්තිකර භාවයට පිළියම් තියෙන්නේ මිනිසාගේම ශාරීරියේ මිස බාහිර ලෝකේ නොවන බවයි. වෙනත් විදිහකට කියනවා නම් මුලින්ම දුක ඇතිවීමට හේතුව වන ක්ලේශයන්ට එරෙහිව අප විසින්ම කටයුතු කරන්න ඕමනයි. එතනදී ආරම්භක පියවර හැටියට අපගේ මනසේ සැබෑ ස්වરૂපය වන චිත්තය ඒවත් චිත්ත ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි චිත්ත ශක්තිය වටනාකම මෙහි කරන පටන්ගත් විට එහි හරය පිළිබඳ සංකල්පනා පහළවීම ආරම්භ වෙනවා. ඒ සමගම චිත්ත ශක්තිය වඩ වඩාත් ප්‍රබල ස්ථානයකට පත්වෙනවා. ඒ වගේම සිත තුළ ගොඩ ගිහිලා තියෙන කිලෙස් කඳු අඩුවන තරමට චිත්ත ශක්තිය වටිනාකම අව අපට වඩ වඩාත් තහවුරු වෙනවා. හිතේ ස්වභාවය හොඳින්ම අවබෝධ කරගත්තට පස්සේ බාහිර ලෝකයත් එක්ක සිතෙහි තිබුණු සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නැවතී යනවා. ඒක කරන්න කිසිම ආයාසයක් දරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මෙතනදී මට තව එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි බුද්ධ ධර්මයට අනුව සත්‍ය ගවේෂණයේ ඒ තමයි බුද්ධ ධර්මයට අනුව සත්‍ය ගවේෂණයේදී යම් යම් සීමාවන් තියනවා කියන කාරණාව. උදාහරණයක් ඇටියට කියනවා නම් මෙම විශ්වයේ පරම සත්‍ය කියලා දෙයක් බුදුරන් වහන්සේ බොහෝ විට කතා කරලා තියෙන්නේ සාපේක්ෂත්වය ගැන. උදාහරණයක් හැටියට උදාහරණයක් හැටියට කියනවා නම් මෙම විශ්වයේ පරම සත්‍ය කියලා දෙයක් තිබුණත් බුදුරජාණන් වහන්සේ බොහෝ විට කතා කරලා තියෙන්නේ සාපේක්ෂ සත්‍ය ගැන බව පෙනෙනවා. ඒකට එක හේතුවක් තමයි පරම සත්‍ය බුදු කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් වුණා. එක තවත් අයකුට තේරුම් කරලා දෙන්න අමාරුවීම. ඒ නිසා සත්‍ය වුණත් දැනගත යුත්තේ අපගේ වුවමනාවන් මුදුන්පත් කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමකටයි. ඒ කියන්නේ පුතග්ජන පුද්ගලයෙකු නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් තරමට සත්‍ය දැනගත්තොත් ඒක හොඳටම ඇති. ඒ හින්දා අපි ඒ මට්ටමට මනස දියුණු කරගත්තොත් ඒක ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. හොඳයි. දැන් අපි භාවනාව ගැන ටිකක් කල්පනා කරලා බලමු. මුලින්ම භාවනාව පුහුණු කිරීමේදී එය ආරම්භ කරන්න ඕනෑ එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටමට ගැලපෙන ආකාරයටයි. එතකොට තමයි ඒකින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන්නේ. හේත් කාලයක් ගත වෙනකොට අපේ මනස දියුණු වීම හින්දා වඩාත් ගැඹුරු කාරණා ඔස්සේ භාවනාවට අනුගත වෙන්න හැකියාව ලැබෙනවා. කොහොම නමුත් නොයෙකුත් පෞද්ගලික කාරණා හින්දා සමහර අයට පිළිගත් භාවනා ක්‍රමයකින් පිහිටක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔවුන් ගුරුවරෙකුගෙන් විශේෂ ගුරුහෝරකම් ලබාගත් කමක් නැහැ. භාවනාව මගින් මූලික වශයෙන්ම සත්‍ය දැන ගැනීම සඳහා යා යුතු මාර්ගය කරා මනස මෙහෙවනවා. ඒ ක්‍රියාවලියේ අවසානය වෙන්නේ මිනිසා ඇතුළු සියලු සත්වයන්ගේ දුක නිමා කරන නිර්වාණය කියන පරම සත්‍ය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබීමයි. බුදුධර්මී ඉගෙන්වෙන ගමන් මගේ තරම් අපහසු දෙයක් නොවෙන නමුත් ඉක්මන් ගමනකුත් නොවෙයි. සරලව කියතොත් සරලව කියනවන බුද්ධ මාර්ගය සම්පූර්ණයෙන්ම එක්තරා ආකාරයක සම්මත ක්‍රමවේදයක්. හැබැයි එක පුද්ගලයාගේ මාර්ජික විභවය අනුව වෙනස් කර ගන්නත් නිදහස තියෙනවා. ඒ හින්දා තමන්ට පහසු සහ සුදුසු ගමන් මාර්ගය ගුරුවරයෙකුගෙන් හරි පොතපතින් හරි දැනගෙන යනුව ක්‍රියා කරන්නට කාට වුණත් බැරි කමක් නැහැ. එහෙම ආරම්භ කළ භාවනාව ප්‍රගුණ කිරීමේදී අලුත් ක්‍රමවේදයන් ඔස්සේ යාමට සිද්ධ වෙනවා. ඒ ටික කාලයක් ඒ ටික කාලයක් නියම විදිහට භාවනා කිරීමේදී සිත දියුණු වෙන නිසා වඩා ගැඹුරු කරුණු අවබෝධ කිරීමට හැකියාව ලැබෙන හින්දායි. ඒ නිසා වඩා සුසු භාවනා ක්‍රමයක් ඒ නිසා වඩා සුදුසු භාවනා ක්‍රමයක් ගුරුවරකුගින් අහගන්න පුළුවන්. එහෙම නැත්තම් තමන් එහෙම නැත්තම් තමන්ම වුණත් සකස් කරගත්තට වරදක් නැහැ. එහෙම තෝරාගත් ක්‍රමය බුද්ධ භාෂිතයේදී කම්මට්ටාන එහෙම නැත්තම් කමටහන් යනුවෙන් හඳුන්වනවා. සරලව කියනවා නම් ඒකින් ක්‍රියාකාරී පාර සරලව කියනම් ඒකින් ක්‍රියාකාරී පරාසය කියන අදහස ගම්මිය වෙනවා. ඒ කියන්නේ භාවනා කිරීමේදී ආවරණය කරන විශේෂේස්ත්‍රය කියන එකයි. කමඨහන් වැඩීමේදී අදාළ ප්‍රස්තුතය හෝ නිමිත්ත ගැන Tamanටම ආවේනික වූ නව මානයකින් සිතන්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතුවුණොත් එකට වඩාත්ම සුසු විසඳුමද තමන්ට හොයාගන්න පුළුවන් වෙනවා. එහින්දා එකම ගැටලුවක් විසඳීමට පුද්ගලයන් දෙදෙනෙකුගේ සිතට එන අදහස් එකිනෙකට හුඟක් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. සිතේ ඇති කෙලෙස් අයින් කිරීමේ ක්‍රමවේදය වගේම එහි කාර්යක්ෂමතාවයත් කමඨානයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට කමඨාන් වැඩි වීම නිසා මනස තුළ ඇතිවන සත්‍ය වූ චින්තනයේ හේතුවෙන් එම පුද්ගලයාගේ ආධ්‍යාත්මයට කිසියම් රැකවරණයක්ද ලැබෙනවා. විතරක්ද නෙවෙයි. ඔහු සහ බාහිර ලෝකයේ අතර ඒතෙක් පැවති බැඳීම්ද ඉබේම නැති වෙලා යනවා. හැබැයි ඒ අවස්ථාවේදී නිවැරදිව හැබැයි ඒ අවස්ථාවේදී නිවැරදි ආකාරයට සිත පාලනය කරගන්න බැරි වුණොත් භාවනා කිරීමෙන් ලැබුව අධ්‍යාත්මික ශක්තිය බාහිර ලෝකයට ගලා යාමටත් හැකියාව තියෙනවා. ඒ හින්දා එම ශක්තිය මනස තුළ හඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව කියන්න පුළුවන්. එහෙම කළොත් ඊට පස්සේම පුද්ගලයාගේ සිත සහ ගත කියන දෙකම නිවැරදි මාර්ගයේම ගමන් කරනවා. අපි ධර්මානුකූල ජීවිතයක් හෝ ධර්මය කියලා කියන්නේ අන්න ඒකටයි. ඒ විදියට දැහැමි පුද්ගලයෙකු තව තවත් ධර්මයේ හැසිරෙන විට ඉදිරි ජීවිතය යහමකට ගැනීමට මඟ පෙන්වීමට තමන්ගේම සිත අභ්‍යන්තර මාර්ගෝපදේශකයෙකු ඒ විදියට දැහැමි පුද්ගලයෙකු තව තවත් ධර්මයේ හැසිරෙන විට ඉදිරි ජීවිතය යහමකට ගැනීමට මඟ පෙන්වීමට තමන්ගේම සිත අභ්‍යන්තර මාර්ගෝපදේශකයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා විනාජ් ගුරුවරයෙකුගේ අවදා ඒ හින්දා වෙනත් ගුරුවරෙකුගේ අවවාද අනුශාසනා නැතිව වුණත් ධර්මයේ හැසිරෙන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ගුරුවර ඊට පස්සේ ගුරුවරයා ඌ තම සිතට අනුව කෙලෙස් මොනවද ධර්මයේ මොකද්ද කියලා බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තත්ත්වයකට උපත් වෙනවා. එහෙම වුණාම ක්ලේශයන් බැහැර කරලා ධර්මයේ විතරක් ජීවිතයට ලං කර ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. දැන් මම මුලින් කියපු කාරණාවල් හොඳයි. දැන් මම මුලින් කියපු කාරණාවලට වඩා වෙනත් පැත්තකට ඔබේ මනස යොමු කරවන්න කැමතියි. ඒ තමයි ගෞතම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම ස්කන්ධය පිළිබඳව කිසියම් දෙයක්. මෙම කාරණයේදී මේ තාක්කල් තමන් මෙම කාරණයේදී මේ තාක්කල් තමන් දේශනා කර ඇති ධර්මයේ සඳහන් වෙලා තියෙන මේ කාරණයේදී මේතාක් කල් තමන් දේශනා කර ඇති ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ දුක සහ දුක නැති කිරීමේ මාර්ගය ගැන බව එක් අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙන බව කියන්න පුළුවන්. එක දවසක් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් පිරිසක් එක්ක මහා කැලයක් මැද්දෙන් ගමනක් යමින් සිටියා. එහෙම ගිහින් එක තැනක නැවතුණ උන්වහන්සේ ගසකින් කොළ මිටක් කඩාගෙන ශ්‍රාවක හිමි නමකට පෙන්නලා වඩා වැඩියෙන් තියන්නේ තමන් වහන්සේගේ අතේ තියෙන කොළද එහෙම නැත්නම් වනාන්තරයේ ගස්වල තියෙන කොළද කියලා ඇහුවා. එතනදී ශ්‍රාවක හිමියන් ස්වාමීනි වනාන්තරයේ ගස්වල තියෙන කොළ ප්‍රමාණය හුඟක් වැඩි කියලා ගත්කරටම කියා සිටියා. ඒ කතාව අනුමත කරපු බුදුරජාණන් වහන්සේ මෙතෙක් කල තමන් ලෝකයට උගන්වලා තියෙන ධර්මයේ අතේ තියෙන කොළ ටික තරම් පුංචි ප්‍රමාණයක් යයි පවස සිටියා. ඒ වගේම තමන් වහන්සේ වී විශ්වය ගැන ලබාගෙන තියෙන දැනුම කැලේ තියෙන කොළවලටත් වඩා වඩා වැඩි කියලායි උන්වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ විතරක්ද නෙවෙයි. උන්වහන්සේ පුතග්ජන මිනිසුන්ට උගන්වලා තියෙන්නේ දුක්ඛ නිවාරණයට උපකාර කරන ධර්ම කාරණා විතරක් බවත් පෙන්වලා දුන්නා. එහෙම නැත්නම් මේ මිනිසු නිවන අවබෝධ කර ගැනීම පැත්තක තියලා වෙන වෙන දේ හොයන්න පටන් ගන්නවා. ඒක වෙනත් විදිහකට විග්‍රහ කරනවා නම් එයින් ඔබ නිතර නිතර පුරුදු පුහුණු කරන්න ඕමනා කරන සහ මනස දියුණු කරගන්න පිහිට වෙන ධර්ම ක්‍රමය මා ඔබට දෙනවා. ඒ ක්‍රමේ හරියට පිළිපැද්ද ඔබට සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන හින්දායි. ඒ හින්දා නිවන් දකින්නත් පුළුවන් වෙයි. ඒ වගේම ඔබේ හිතට එන හැම ප්‍රශ්නයකටම උත්තරත් හම්බ වෙයි කියන අදහස ප්‍රකාශ වෙලා වෙයි කියන අදහස ප්‍රකාශ වෙනවා කියලා කියන්න පුළුවන්. සාදු සාදු සාදු